මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि यम्पि बुद्धं शरणं गच्छामि यम्पि बुद्धं शरणं गच्छामि यम्पि धम्मं शरणं गच्छामि यम्पि धम्मं शरणं गच्छामि यम्पि सङ्घं සංසරණං गच्छामि सङ्गं शरणं गच्छामि सत्यम्पि बुद्धं शरणं गच्छामि सत्यम्पि बुद्धं शरणं गच्छामि सत्यम्पि धम्मं शरणं गच्छामि सत्यम्पि धम्मं शरणं गच्छामि सत्यम्पि सङ्घं शरणं गच्छामि सत्यम्पि सङ्घं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි වාමී සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි නාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං සම්මං සාදුකං සුරක්ෂිතං සත්තා අප්පමාදේන සම්පාදේ සම්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංගමොක්ඛදං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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද වගේ වෙසක් පුර පසළොස්වක දවසටයි කිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ උත්පත්ති ලැබුවේ බුද්ධත්වයේ ලැබුවේ තේනිවන් සෑවේ. ඒ නිසා බෞද්ධ අපට හැම අවුරුද්දකම ඉතාමත්ම උතුම් දවස සිහි කටයුතු දවස විය යුත්තේ වෙසක් දවසයි. මේ මහා කරුණික ආනන්ද වහන්සේ ඇත්තිස් මස් ලේදන් දෙමින් සාරාංශ කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පිරුවේ අපව සංසාර සාගරයෙන් දුක් සාගරයෙන් පිටර කරවීමේ දැඩි අදිෂ්ඨානයෙනු ඒ තරම් දීර්ඝ කාලයක් ඒ තරම් දුෂ්කර පාරමී ධර්ම පුරන්ට උන්වහන්සේ කොයිතරම් දැඩි දීපයක් යොදන්ට ඇද්ද කියන එක අද වගේ දවසක අපි කල්පනා කර බැලිය යුතු තිබෙනවා ඒ බෝධිසත්ව කාලයේදී පමණක් නොවේ ඊළඟට බුදු වෙන ආත්මයේදීත් සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරමින් කිසිම යෝගියෙකු යෝදාවචරයක නොදරුව තරම් යෝධ වීරයක් බුදු පියාණන් වහන්සේ දරුවා මේ ශරීරයේ සම්නහරයට පමණක් ඉතිරි වේවා මස්ලේ වියලි වේවා පුරුෂ බලයෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් තැනකට පැමිණිය හැකිද එතැනට නොපැමිණ වීරයාගේ අතහැරීමක් නම් නොවන්නේය කියන ඒ දැඩි චතුරංග සමන්නාගත වීරිය තුලින් ඒ බුදු පියාණන් වහන්සේ සම්බෝධිය ප්‍රත්‍යක්ෂ කරගත්තේ. එතකොට අද වගේ වෙසක් පුර 15ක දවසක අපේ හිත් වැඩිපුර යන්නේ ආමිෂ පූජාවටයි තෙල් මල් පහන් සුවඳුම් ආදී ඒවායින් කොයිතරම් අහස උසට ඒ ආමිෂ පූජා පැවැත්වුවත් බුදු පියාණන් වහන්සේ උසස්ම පූජාව හැටියට සැලකුවේ ප්‍රතිපත්ති පූජාවයි. මොකද ඒකට හේතුව බුදු පියාණන් වහන්සේ ඒ තරම් යෝධ වීරයක් දැරුවේ යම් පරමාර්ථයක් යම් අරමුණක් සඳහාද ඒ අරමුණ ඉටු වෙන්නේ අපි ඒ ප්‍රතිමත්ති මාර්ගයේ ගමන් කළොත් පමණයි. අපව සංසාර සාගරයෙන් එතර කරවන්නට ඒ තරම් වීරයක් දැරුවා නමුත් අපව ඊට උනන්දු වෙන්නේ නැත්නම් ප්‍රතිපදාවේ ගමන් කරන්නේ නැත්නම් අපට ඒ නිර්වාණ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි වෙනවා. එතකොට ප්‍රතිපත්ති පූජාව ගැන කල්පනා කරලා බලනකොට මේ ප්‍රතිපත්ති පූජාවට අත්‍යවශ්‍ය දෙයක් තමයි අත්‍යවශ්‍ය අංගයක් තමයි වීරය. එතකොට බුදු පියාණන් වහන්සේ මේ බෝධිසත්ව කාලයේදී බුදු වෙන ආත්මයේදී ඒ අපට ආදර්ශ වශයෙන් දක්වා වදාළ වීරයට අමතරව උන්වහන්සේ නොයෙකුත් තැන්වල සූත්‍ර දේශනාවල වීරයේ අගය පෙන්වා ආදාරලා තිබෙනවා. දැන් අපි මේ මාතෘකා කළ ගාථාවත් ඊට අදාළ නිදාන කතාවත් වීරයේ වටිනාකම අගය පෙන්눔 කරන සාධක කතාවක් හා ගාථාවක් බව අපට පළමුවෙන්ම හිතා ගන්න පුළුවනි. එතකොට පළමුවෙන්ම අපි මෙන්න මේ ගාථාව දේශනා කරන්ට යෙදුණු අවස්ථාව ගැන නිදාන කතාව ගැන හිතලා යොමු කරලා බලමු. පොතපතේ දැක්වෙන්නේ මෙහිමයි. පැවැත් නුවර එක්තරා තරුණයෙක් බුදු පියාණන් වහන්සේගෙන් ධර්මය අහලා පැවිදි වුණා පැවිදි වෙලා උපසම්පදා වුණා. නමුත් වැඩි කල යන්න කලින් මේ පැවිද්ද ගැන කලකිරීලා ගිහි වෙන්න කල්පනා කළා. සිවුරු වරින්න කල්පනා කළා. එහෙම කල්පනාවක් ආවට මොකද? අර දැඩි හැඟීමක් ආවට මොකද මේ හාමුදුරුව පිටනවා මා වෙන්නෙකුට නරාත්ම ගෞරවය වගේ හිතලා මා වෙනි කුල පුත්‍රයෙකුට නැවත ගිහිවීමට වැඩිය හොඳයි මේ මහාන කමේ ඉඳගෙනම සියදිවි හානි කර ගැනීම මැරීම කියලා හිතාගෙන ඊළඟට සියදිවි හානි කර ගන්න ලේසි ක්‍රමයක් ගැන හිත හිතා ඉන්නවා. මෙහෙම ඉන්න අතර එක දවසක් දා භික්ෂුන් වහන්සේලා පිරිසක් උදේ දානේ වළඳලා ඉවරලා විහාරයට ගිහිල්ලා ගිනිහල් ගෙයේදී ගිනිහල් ගෙයේ ඉන්නවා දැක්කා ණයෙක්. මේ කූඩයකට මේ ණය අල්ලලා මේ හාමුදුරුවෝ ණය අරගෙන යනවා වීසි කරන්න. අපි මේ කියාපු දැන් මේ හාමුදුරුවත් දැක්කා අර නයා ගෙනියනවා. මොකද මේ කියලා ඇහුවාම මේ අපි මේ නයා වීසි කරන්න ගෙනියනවා කිව්වා. එතකොට මෙයා වුදුරන්ට හිතුණා මෙන්න දිනසා ගන්න හොඳ ක්ලේසි ක්‍රමයක් කියලා හිතලා කෝ දෙන්න මම ඒක කරන්නම් කියලා අර කූඩේ අරගෙන ගියා. ඈතට ගෙනහිල්ලා බිම ඉඳගෙන අර කූඩේ ඇරලා කූඩේ ඇරලා මේ නයාට කියලා දෂ්ට කරගන්න උත්සාහ කරනවා. නමුත් නයා දෂ්ට කරන්නේ නැහැ. අතත් කූඩේ ඇතුළට දාලා එහෙම කළා ඒත් නෑ ඌ දෂ්ට කරන්නේ. පස්සේ ඇඟිල්ලත් කටේ දැම්මා නායාගේ. ඒත් නෑ දෂ්ට කරන්නේ. ඉතින් මේ හාමුදුරුවෝ හිතුවා මේ ගැරන්ඩි එක තමයි කියලා. පැත්තකට විශ්කල දාලා විහාරයට ආවා. අර හාමුදුරුවෝ වහන කොහොමද ඇවැත්නි වීසි කරාද? ඒ නායක නෙමෙයි ගැරන්ඩියේ. මොකද මේ ඇවැත්නි එහෙම කියන්නේ. මම මේ දෂ්ට කරව ගන්න උත්සාහ කළා දිනසා ගන්න හිතාගෙන නමුත් මේ උදෂ්ට කරන්නේ නැහැ කිව්වා. මේ හාමුදුරන්ටත් ඉතින් කට උත්තර නැහැ. ඒ හාමුදුරුවොත් නිශ්ශබ්ද වුණා. මොකද මේ කල්පනාවේ වැටුණා. ඔන්න තව දවසක් හාමුදුරුවන්ගේ හිස බාන්න කරන වෑමියෙක් දැන් මේ කාලේ හැටියට කියනවා නම් බාබර් කෙනෙක් ආවා. ඇවිල්ලා ඒ දැලි පිහි කීපයක් අරගෙන ඇවිල්ලා ඒක දැලි පිහක් බිම තියලා අනිත් දැලි පිහෙන් සංඝයා වහන්සේලාගේ හිස රැවුල් බානවා. මේ අතරේ අරහාමුදුර මේ දැලි පිහිය දැකලා කල්පනා කර ඔන්න මට දිනසා ගන්න තවත් ක්‍රමයක් කියලා ඒ දැලි පිහිය අරගෙන ගිහිල්ලා ගහකට බෙල්ල හේතු කරගෙන දැලි පිහිය බෙල්ලට තිව්වා. තියෙනවත් එක්කම මේ හාමුදුරන්ට එක පාරම දැන් සාමාන්‍ය මරණ මොහොතකදී අර චිත්‍රපටියක් වගේ තමන්ගේ ජීවිතය පෙනෙන අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම මේ දැන් ඉතින් ජීවිතය අතහරින්නයි සූදානම්. මේ දැලිපිය උගුරුදණ්ඩට තියෙනවත් එක්කම මේ හාමුදුරන්ට එක පාරටම ආවර්ජනා වශයෙන් මතක් වුණා උපසම්පදා වුණු දවසේ ඉඳලම ඊ타මත්ම නිර්මල ශීලයක් පිරිසුදු ශීලයක් රැක්ක බව. හරියට හඳ මණ්ඩල වගේ නිර්මල ශීලයක් මම රැකලා තියෙනා නේද කියලා ඒ අදහස එක පාරටම ආවා. ඒකම විශාල ප්‍රීතියක් ශරීරය පුරා ගිලිලා ගියා. මේ කියන්නේ ඒ ප්‍රීතිය තුලින් එක්තරා සමාධියක්. ඒකට කියනවා සීලානුස්සති කියලා. මේ හාමුදුරුවෝ දන්නේම නැතුව මේ කෙරුණේ මොකද්ද? සීලානුස්සති වශයෙන් ඒකත් භාවනා කර්මස්ථානයක්. මේ පින්වතුන් දන්නවා. එතකොට මේ සීලානුස්සති වශයෙන් සීලය ගැන හිතලා ආවර්ජනාව තුලින් ශාරීරික පුරා ප්‍රීතියක් විහිදිලා හිත තැන්පත් වුණා. ඊළඟට මේ බඳු අවස්ථාවක විදර්ශනාවට යොමු කරන්නේ කොහොමද? අර දැඩිව යන ප්‍රීතිය ඒක සංසිඳුවාගෙන ඒක යොමු කරනවා ඊළඟට ඥානයේ ඔස්සේ විදර්ශනා ඥානය. ඒ විදිහට මේ හාමුදුරුවෝ ඊටාම සුළු වේලාවකින් ඊටාම ක්ෂණයකින් අර ප්‍රීතිය යටපත් කරගෙන විදර්ශනා ඥාන මතු කරගෙන උතුම් වූ අරහත් ඵලයේ සාක්ෂාත් කරගන්න. එතකොට මෙහෙම දැන් මේ ගියේ මේ ගිහි වෙන්න හිතාගෙන සිවුරු අරින්න හිතාගෙන හිටපු හාමුදුරු කෙනෙකුයි අර දැලිපිහි අරගෙන ගියේ. දැන් දැලිපිහි අරගෙන ආපහු වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක්. මේක දන්නේ නැහැ අර සංඝයා වහන්සේලා සංඝයා වහන්සේලා අන කොහෙද වැටෙන්නේ ගියේ. මම මේ දිවිනසා ගන්න හිතාගෙන මේ දැලිපිහෙන් බෙල්ල කපා ගන්න හිතාගෙන ගියයි කිව්වා. කොහොිතින් මැරුනේ නැද්ද? දැන් නම් ඉතින් මම මේ දිවිනසා ගන්න බැරි තත්වයකටයිපත් වෙලා ඉන්නේ. ඒ තරම් ඇඟවීමක් කළේ. මම දැන් දිවිනසා ගන්න නොදෙන තත්වයකට දැන් මමපත් වෙලා ඉන්නවා. මොකද්ද සිද්ධ වුනේ? මම බෙල්ල කපා ගන්න කියලා දැලිපිහි අරගෙන ගියාට මොකද අන්තිමට කෙරුණේ ඥානය නැමැති දැලිපිහියෙන් සියලුම කෙලෙස් කපා දැම්මා කියලා ප්‍රකාශ කරනවා. අර්ථංගය වහන්සේලා මේක අහලා හිතනවා මේ හාමුදුරුවෝ බොරුවක් කියනවායි මේ ඒකට කියනවා අදිමාන කියලා. එහෙම නැත්නම් සමාජයට බොරුවක්ම උසන් කර බොරුවක් වෙන්නත් ඇතේ කියලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට පැමිණිලි කළා. මෙන්න මෙහෙම වචනයක් මේ හාමුදුරුවෝ කියනවා කියලා. ඒකට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි ශීනාශ්‍රවයන් වහන්සේලා රහතන් වහන්සේලා දීනසා ගන්නේ නැති එක එක ධර්මතාවක් කියලා එක්තරා විදිහකට අරහාමුදුරුවෝ කියාපු වචනය සහවුරු කරන විදිහේ ප්‍රකාශයක් කළා. ඒකට සංඝයා වහන්සේලා අහන සදාග්‍යතුන් වහන්සේ එහෙමනම් මේ තරම් මේ රහත් වෙන්න ශක්තියක් තියෙන කෙනෙක් ඇයි මේ ගිහි වෙන්න හිතුවේ? ඇයි සිවුරු අරින්න හිතුවේ? ඊළඟට ප්‍රශ්න තුනක් මහනවා. ඒ වගේම රහත් වුණා නම් ඒ රහත් වෙන උපකාර වුණු කුසල කර්මය මොකද්ද? තුන්වෙනිව අහනවා අර කලින් අවස්ථාවේදී අර ණය දෂ්ටි නොකලි මොකද? සර්පයා දෂ්ටි නොකලි මොකද? ඔන්න ඔය ප්‍රශ්න තුනෙන් මුලටම බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්නේ අර අවසාන ප්‍රශ්නෙට. සර්පයා දෂ්ටි නොකිරීමට හේතුව. ඒකට හේතු වශයෙන් දැක්ුවේ අර ඒ කියාපු ණය මේ හාමුදුරන්ගේ තුන්වෙනි ආත්මයේදී දාතයෙක් මෙහෙ කරුවේ ඒක නිසා තමන්ගේ ස්වාමියාව දෂ්ට කරන්න හිතුවේ නැහැ. මේ බඳු දේවල් ඔය බල්ලන්ගේ බලල්ලන්ගේ බලලුන්ගේ හැම හැතිරීම් වලින් මේ පින්නතුන්ටත් සමහර විට තේරෙනවා ඇති. සමහර විට තමන්ගේ ඥාතීන් හිතවතුන් පිළිබඳව විශේෂ හැතිරීම් තියෙනවා තිරසන් සතාට එක්තරා සංඥාවක් මගින්. ඒ විදිහේ දෙයක්. ඒකට මේක අනුව පසු කාලික මේ හාමුදුරුවෝ සාධනෙ හැඳින්වුනේ සප්පදාසක හාමුදුරුවෝ කියලා. සර්පයා 16 හැටියට ඉන්න හාමුදුරුවෝ. සප්පදාසක කියන නාමයෙන් මේ හාමුදුරන් හැඳින්වෙන්න පටන් ගත්තා. එතකොට එතනින් නැවතුන්නේ බුදු පියාණන් වහන්සේ ඊළඟට අනිත් ප්‍රශ්න ටිකටත් පිළිතුරු දෙනවා. ඒ කියන්නේ මේ තරම් මේ රහත් වෙන්න සම්පත්තිය තියෙද්දි ඇයි ගිහි වෙන්න හිතුවේ? සිවුරු අරින්න හිතුවේ. අනිත් එක රහත් වුණා නම් රහත් වෙන්න උපකාර වුණ පින මොකක්ද? ඒකට හේතු වශයෙන් දක්වන්නේ ආශික බුදුරජාණන් වහන්සේගේ කාලයේදී එක සිද්ධියක් දක්වනවා. එක්තරා හාමුදුරු කෙනෙක් මේ හාමුදුරු නෙවෙයි වෙන එක්තරා හාමුදුරු කෙනෙක් ඒ කියන්නේ ඒතර ධර්මය අහලා පැවිදි වුණු නමුත් ඒ හාමුදුරුවන්ට පැවිදි වෙලා උපසම්පදා වෙලා නුබෝ කලකින්ම වගේ ගිහි වෙන්න හිතුණා සිවුරු වරින්න හිතුණා නමුත් එකපාරට ඒක කරන්නේ නැතුව තමන්ගේ මිත්‍ර හාමුදුරු කෙනෙකුට යාළු හාමුදුරු කෙනෙකුට කිව්වා මට මෙන්න මෙහෙම අදහසක් ආවයි කියලා අර ඒ මිත්‍ර හාමුදුරුවෝ නොයිකුත් කාරණා කියලා ගිහි භවයේ දොස් කියලා අර හාමුදුරුවන්ගේ ගිහි වීමේ අදහස ඉවත් කළා. ඔන්න ඉතින් දැන් හිත හදාගත්ත මේ හාමුදුරුවෝ නමුත් අර සිවුරු අරින්න හිතපු දවස් ටිකේදී මේ හාමුදුරුව තමන්ගේ පිරිකර ගැන සැලකිල්ලක් කරේ නෑ. ඒක නිසා අර මල කඩ කාලා කිලිවිටි වෙලා තියෙන පිරිකර ටික අරගෙන ගියා පොඩි පහේ රිය කඩਿੱත්තක් ළඟට සුද්ධ කරන්න. එතකොට ඒ අතරේ අර දැලි පිහියාම සුද්ධ කරන අතරේ එතන හිටිය අර තමන්ට උපකාර වුණු අවවාදෙන් උපකාර වුණු හාමුදුරුව. ඒ හාමුදුරුවන්ට කියනවා ඇවැත්නි මම මේ අර ගිහි වෙන්න හිතාපු අවස්ථාවල සිවුරු වරින්න හිතාපු කාලෙදී මං හිතන් හිටියේ එහෙම සිවුරු වරලා යනකොට මේ පිරිකර ටික ඔබ වහන්සේට දෙන්නයි කියලා. ඔන්න එතකොට අර හාමුදුරුවන්ට ලොකු ලෝභයක් ඇති වුණා. අර හිත හිම්පිටිම වෙනස් වෙලා මට මේ හාමුදුරුවෝ සිවුරු ඇරියත් එකයි හිටියත් එකයි මම මේ පිළිකර ටික ගන්න ඕන කියලා ඊළඟට පටන් ගත්තා ගිහි භවයේ ආනිසංශ. දවිද්දී දොස් ඕවා ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ සිවුරු අරවන්න උත්සාහ කරනවා. මොකක්ද ඇවැත්නි අපේ මේ ජීවිතයේ ඇති වැඩේ මේ ගෙන්ගෙට පිටුසිඟා වඩිමින් කරන මේ ජීවිතයේ ඇති වැඩේ ගෙදර දොරවල් වල හිටියනම් අපිට අඹු දරුවන් එක්ක අල්ලාප සල්ලාප කතාවේ කදිමට එදිලා ඉන්න තිබුණා කියලා ওই විදිහට මේකුත් කතා මාර්ග වලින් අර හාමුදුරන්ට ආයිත් අර ගිහිවීමේ සිව්වැරීමේ අදහස ඇති කරා. නමුත් ඒ හාමුදුරුවෝ කල්පනා වැටුණා ඇයි මට මේ කලින් මෙහෙම යාපු හාමුදුරුවෝ දැන් මාව නැවත ගිහි කරන්න උත්සාහ කරන්නේ. ඔන්න හිතුණා මේ සමහර විට මගේ මේ පිළිකල වලට තියෙන ලෝභයෙන් වෙන්නේ නැති කියලා හිතාගෙන ඒ හාමුදුරුවෝ උත්සාහ කරලා තනිවම උත්සාහ කරලා අර ගිහිවීමේ සිට ඉවත් කරලා පැවිදි භාවෙම හිටියා. ඕකයි අතීත ප්‍රවෘත්තිය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට ඊළඟට මෙතන දැන් අඳුනගන්න තියෙන්නේ අන්න අර පළමුවෙන් තමන්ගේ යාළුවට මිත්‍ර හාමුදුරුවන්ට උපකාර කළ පසුව පිරිකරවලට ලෝභකමින් ගිහිවීමේ ආනිසංස ප්‍රකාශ කළ හාමුදුරුව කවුද මෙන්න මේ සප්පදාසක හාමුදුරුව. එතකොට මෙතන දැන් මේ තුලින් අපට පේනවා අර කර්ම චක්‍රය ක්‍රියා කරන ආකාරය. එතකොට බුදු පියාණන් වහන්සේ මේක ප්‍රකාශ කළා. ඒ වගේම මීට අමතරව කාරණය තමයි අර තරම් ඉක්මනින් රහත් වීමට හේතු වුණු මේ අහන්නේ බෙල්ලෙහි දැලිපිහිය තියාගෙන ඒ තරම් සුළු වේලාවකදී කොහොමද රහත් වුනේ? ඒකට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒකට හේතුව අර 20000ක් අවුරුදු 20000ක් අවුරුදු මහානදම් පුරලා තියෙනවා මේ සප්පදාසක හාමුදුරු කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලේ. කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ බොහොම දීර්ඝයි. එතකොට ඒ මහානදම් පිරීම නිසා තමයි මේ ජීවිතේදී රහත් වෙන්න ලැබුණේ. නමුත් මෙතන තියෙන පුදුම ධර්මතාව මෙතන තියෙන මහා කර්ම චක්‍රයත් ධර්ම චක්‍රයත් අතර මහා පටලැවිල්ලක්. එහෙම නැත්නම් කර්ම චක්‍රයේ ධර්ම චක්‍රයේ සියුම් ක්‍රියාකාරීත්වයක් මේ කථාන්තරය තුලින් පේනවා. අර යම් දැලි පිහයකට ලෝභකමකින් කෙනෙක් ගිහි කරන්න උත්සාහ කළා නම් ඒ දැලි පිහම කරකැවිලාවිල්ලා මේ හාමුදුරන්ගේ බෙල්ලට යොමු වුණා දිවිනසා ගැනීම හිතකුත් එක්ක. නමුත් මේ හාමුදුරුවෝ වීරයවන්තව අන්න එතෙන්දී එතන වැදගත්කම තියෙන්නේ වීරයවන්තව තමන් මහාන දම් පිරීම හොඳට සීලය රැකීම ගැන ආවර්ජනා කළා විදර්ශනා වඩලා අර විදිහට රහත්ත්වය ලබා ගත්තා. ඒකට බුදු පියාණන් වහන්සේ ඊළඟට අර සංඝයා වහන්සේලා අහනකොට කොහොමද මේ මේ තරම් ඉක්මනින් රහත්ුනේ කියලා අහනකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි අරඹන ලද වීරිය ඇති කෙනෙකුට අරඹන ලද වීරිය ඇති භික්ෂුවකට පායක් ඔසවලා පාය බිම තැබීමේදී ඒ පාදය බිම ස්පර්ශ කරන්න කලින්ම පවා rahat වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් ශීඝ්‍රයි මේ හිතේ ක්‍රියාකාරීත්වය. ඒ වගේම මේ ධර්මයේ අර සම්දිත්තික අකාලික ආදී ගුණ නිසා ඊටාමත්ම ශීඝ්‍රයෙන් මේ මාර්ගඵල ප්‍රතිවේධ කරන්න පුළුවන්. නමුත් ඒ අරමණලද වීරිය ඇති පුද්ගලයාට ඒ තරම් ඉක්මනින් ඒක කරන්න පුළුවන් වුණත් කුසීතයට අලසයට අවුරුදු 100ක් ජීවත් වුණත් ඒක කරන්න බෑ කියලා එහෙම ප්‍රකාශ කළා තමයි බුදු පියාණන් වහන්සේ අර අපි කලින් මාතෘකා හැටියට ලැබුව ඒ ගාථා ධර්මය පදාලේ යෝච වස්ස සතං ජීවේ උසීතෝ හීන වීරියෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ විරිය මාරභතෝ දල්හං යම් කෙනෙක් කුසීතව අලසව වීරිය අඩුව අවුරුදු 100ක් ජීවත් වෙයිද ඊට වඩා වටිනවා අරමුණ ලද වීරිය ඇති පුද්ගලයාගේ එක දවසක ජීවිතය කියන ඒකයි මේ බුදු පියාණන් වහන්සේ වදාළ ආදර්ශ අවවාද ගාථාව. එතකොට මේ ගාථාවත් කතාවත් අපිට බොහොම ආදර්ශ ගන්න හේතු වෙන දේවල් මේක තුලින් දැන් අර අපි කලින් ප්‍රකාශ කළ ආකාරයට හිතලා බලනකොට මේ හාමුදුරුවන් මේ සප්පදාසක හාමුදුරුවන් ඇත්ත වශයෙන් මේ දීනසා ගන්න හිතුවේ නමුත් මෙතන මේ වීරිය අපි දැන් කල්පනා කරලා බලන්න ඕන මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ වීරිය මේ සප්පදාසක හාමුදුරුවෝ කොහොමද වීරිය දරුවයි කියලා කියන්නේ. ඇත්ත වශයෙන් කල්පනා කරලා බලනකොට මේ සප්පදාසක හාමුදුරන්ට ඒ සිවුරු ඇරීමේ සිට එනවත් එක්කම ඒක කරන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ වෙනුවට හිතුවා නැවත ගිහිවීමට වඩා හොඳයි මරණය කියලා. ඇත්ත වශයෙන්ම මේ ශාසනයේ යම්කිසි පැවිද්දෙක් සිවුරු අරනවා නම් ඒකට ශාසනික ව්‍යවහාරයේ හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ මරණය කියලා. සංඝයා වහන්සේ කෙනෙක් සිවුරු ඇරියා කියන එක ශාසනික ව්‍යවහාරයෙන් කියන්නේ මරුණයි කියන එක. ඒ තරම් ඒ ශාසනික ඒ ගුණ ධර්ම වල පිරිහීම ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. ඒක හිතට වැදුණු නිසාත් වෙන්න පුළුවනි. ඒ වගේම අතීත කර්මය, අතීත පුණ්‍ය කර්ම, පුණ්‍ය ශක්තියේ ඒ බලය නිසා වෙන්න පුළුවනි. මේ හාමුදුරුව කල්පනා කරා මීට වඩා හොඳයි මට දිනසා ගැනීම කියලා. නමුත් මේ අනුව කිසිම කෙනෙක් හිතන්න නරකයි ඔන්න නිවන් දැකීමට හොඳම මාර්ගය කියලා. සියදිවි හානි කරගන්න යොත් ඒක මේ කතාව වැරදියට තේරුම් ගත්තා වෙනවා. මෙතන තියෙන මහා ගැඹුරු කාරණයක්. දැන් ඔය මෙතන මේ වීරිය වැඩි වීම පිළිබඳ අදහස ගැන හිතලා බලනකොට අර සීලානුස්සති වශයෙන් අර හාමුදුරුවෝ ඒ ආවර්ජනා කළ මොහොතේ ඉඳලා එතන ඉඳලා යන ඒ විදර්ශනා પરම්පරාව හිම්පිටම වීරියනුව කෙරුණේ. දැඩි වීරිය කෙනුවේ කියන්නේ මෙනෙහි කිරීම. දැඩි මෙනෙහි කිරීමක් තුලිනුයි ගැඹුරු විදර්ශනා ඥාන මතුවෙන ආකාරයට මෙනෙහි කිරීමක් තුලිනුයි අර ස්වාමින් වහන්සේ රහත් වුණේ. එතන ඉඳලම සම්පූර්ණ වීරිය. අර හිත පසුබැස්සේ නැහැ. ඊළඟට ඒ වගේම දැන් අර සියදි විහානි කර ගැනීම කියන එක ගැන හොඳට කල්පනා කරලා බලනකොට සාමාන්‍යයෙන් ලෝකේ මේ සියදි විහානි කර ගැනීම වලට කෙනෙක් පෙළඹෙන්නේ මානසික ඝට්ටනයක් තුලින්. දැන් මේ හාමුදුරන්ටත් ඒ වගේ මානසික ඝට්ටනයක් තිබුණා. මේ මානසික ඝට්ටනය හමුවේ බොහෝ දෙනා කරන්නේ දේශී හැටියට මේ ජීවිත නැති කරගන්නවා. නමුත් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ කෙනෙක් එහෙම සිය දිවින හානි කරගන්නේ Taman බලාපොරොත්තු වුණු දෙයක් එහෙම නැත්නම් බලාපොරොත්තු වුණු කෙනෙක් නොලැබෙන නිසායි. ඒ දිවින හානි කරගන්න මොහොතේ මේ දැනත්තා තුළ තියෙන ආත්ම ද්වේෂය. තමාගෙන කියන එක්තරා ද්වේෂයකින් තමයි බෙල්ල කපාගන්නේ. එහෙම නැත්නම් ගඟට මූදෙට පනින්නේ ওই විදිහට දේවල් කරන්නේ. ඒක නිසා ඇත්ත වශයෙන්ම ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ ඒකෙන්. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද තණ්හාව තියෙන නිසා. තණ්හාව අනුසේවල් ධර්මයක් වශයෙන් දැකගෙන සිටින කෙලෙසයක් වශයෙන් තිබෙන තාක් ප්‍රශ්නයකින් මිදෙන්න බෑ දිසිය දිවි හානි කර ගැනීමෙන්. දැන් මේ කාලේ සමහර විට ඒක ඒ එක්ක සිය දිවි හානි කර ගැනීම එහෙම නැත්නම් මත්පැන. ওই දෙකිනුයි ප්‍රශ්නයක් විසඳ ගන්න බලන්නේ. ඒක සිහි විකල් කර ගන්නවා. ඒ ප්‍රශ්نين පලා යන උත්සාහ කරනවා. එහෙම නැත්නම් ජීවිතයෙන් පලා යන උත්සාහ කරනවා. මේ ජීවිතයෙන් පලා යන උත්සාහ කරාට මොකද සංස්කාර ස්වභාවය කෙලෙස් නැති කරන තාක් අවිද්‍යාව තණ්හාව නැති කරන තාක් ඒවා කපල හරින තාක් කෙනෙක් නැවත නැවත සංසාරේ උපදිනවා. ඒක බුදු පියාණන් වහන්සේ ධම්මපද ගාථාවකින් පෙන්වුම් කරලා තියෙනවා. යථාපි මූලේ අනුපද්ද වේ දල්ලේ. චින්නෝ පිරුක්ඛෝ පුනරේව රූහති. එවම්පි තණ්හානුසයේ අනුහතේ උපජ්ජති දුක්ඛමිදං පුනප්පුනං කියලා. යම්සේ ගසත් මුල කිඳින ලද්දේවි නමුත් මුලට උපද්‍රවයක් නොවි තිබෙන තාක් ඒ කපා දමන ලද්දේවි නමුත් නැවත නැවත වැඩෙයිද? ඒ කියන්නේ මුලින් ගිල්ලුවේ නැත්නම් ඒ ගහ කැපුවත් නැවත නැවත වැඩෙනවා. අන්න ඒ වගේම තණ්හාවෙහි යටටට්ටු අනුසේ වශයෙන් තිබෙන ඒ සියුම් ක්ලේශ ඉවත් නොකරන තාක් මෙන්න මේ සංසාර දුක්ඛය නැවත නැවත හට ගන්නවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. ඒ ධර්මතාවන්ව සියදිවි හානි කර ගැනීම විසඳුම නොවේ. නමුත් මෙතන එක්තරා ගැඹුරු කාරණයක් තිබෙනවා මේ සියදිවි හානි කරන මොහොතේ මේ මානසික ඝට්ටණය තුලින් යම් කිසි කෙනෙක් ආත්ම සංඥාව මම මාගේ කියන එක මතු කරගත්තොත් ඔන්න මායයට පරදීනවා. ඒ වෙනුවට කළ යුත්තේ මොකක්ද? මේ තමා තුළ ඇති වුණු මානසික ඝට්ටනේ යථා තත්ත්වය සියුම් මෙනෙහි කිරීම තුළින් මේ මෙතන තිබෙන්නේ එක්තරා මේ මේ විදිහේ සිටිවිලි પરම්පරාවක් මේකට හේතු වුණු දේවල් මේවයි කියලා ඒ විදිහට විග්‍රහ කරලා මෙනෙහි කිරීම තුළින් නුවණින් මෙනෙහි කිරීම තුළින් මෙතන මේ අනාත්ම සංඥාව මතු කර ගන්නවා අනාත්ම සංඥාව කියලා කියන්නේ කිසිම දෙයක් Tamange වශයෙන් පවත්ව ගන්නට බෑ මරණයෙන් හෝ වෙන්වෙන්ට සිද්ධ වෙනවා. දැන් සමහර කෙනෙක් ඔය යම් යම් අය ගැන හිතලා ඒ අය නොලැබුණොත් දිවි සසා ගන්නවා කියලා හිතනවා. නමුත් ඒ හැමදාම සදාකාලිකව ඒ අයත් එක්ක ඉන්න බෑ. ওই විදි තත්වයක් තිබෙන්නේ. ඒක නිසා කිසිවක් සමාගේ වශයෙන් පවත්වා ගන්න බැරි වෙයි කියන ඒ යඳුරු වැටහීම, ඒ ප්‍රත්‍යක්ෂය අර ඝට්ටනිය තුලින් කෙනෙකුට මතු කර ගන්න පුළුවන් වෙස්වලාගත් ආශිර්වාදයක් වගේ. දැන් සාමාන්‍ය මේ සමාජයේ තියෙන කියමනක් තමයි පැමිණි දුක් පැණි රසයි කියලා. නමුත් ඇත්ත වශයෙන් කියන්න තියෙන්නේ පැමිණි දුක් පැණි රස විතරක් නෙවෙයි පැමිණි දුක් නිවන් රස කරගන්නත් ඉඩ තියෙනවා. එහෙම නිවන් රස කරගත්තු අය ගැන මේ පින්නතුන් කොටිකුත් අහලා තිබෙනවා පටාචාරා පිටාගෞතමී ආදී ඒ ශ්‍රාවිකාවන් ඒ පැමිණි දුක් වලින් නිවන් රස මතු කරගත්තා. දැන් මෙතනත් මේ සප්පදාසක හාමුදුරුවෝ අර Tamanට ඇති වුණු මානසික ඝට්ටනියල තුලින් ඥානවන්තව යෝනිසෝ මනසිකාර කියලා කියන නුවණින් මෙනෙහි කිරීම තුළින් උතුම් වූ නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගත්තා. මේ සප්පදායක හාමුදුරන්ගේ වගේම තවත් දෙටියෙන් අපි සඳහන් කරන්න පුළුවන් මේකට සමාන දෙයක් නිසා එක්තරා මෙහෙණින් වහන්සේ කෙනෙකුත් මේ විදිහේ දෙයක් කරපු එකක් ඒ ධර්මයේ සඳහන් වෙනවා. එක්තරා මෙහෙණින් වහන්සේ කෙනෙකුට ඒ කෙලෙස්වර පීඩාව වැඩි නිසා ඒත් ওই විදිහටම හිතිලා නමුත් කල්පනා කරා මට ගිහි වෙනවට වැඩිය හොඳයි ගෙලවැල්ලා ගන්න එක කියලා කැලේකට ගිහිල්ලා ගහක් උඩ නැගලා වැලකින් තොණ්ඩුවක් හදලා බෙල්ලේ දාන්න හදනකොටම හිත කෙලෙස් වලින් මිදලා rahat වුණා. උන් ඔය විදිහේ කථාන්තර මේ කෙනෙකුට අත්හදා බලන්න කියන දේවල් නෙවෙයි. නමුත් මේක තුල තියෙන ධර්මතාව තේරුම් ගන්න ඕන. මේ ධර්මයේ නිර්වාණ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම කුසීතයට නම් අවුරුදු 100ක් ඉඳලත් බෑ. අරඹන ලද වීරිය ඥානවන්ත වෙන ප්‍රඥාවන්තව මේ සීල සමාධි ප්‍රඥා වඩන පුද්ගලයාට මේක ඉතාම සුළු මොහොතකින් අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට පායක් ඔසවලා පාය තැබීමට කලින් බිම තැබීමට කලින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මොකද ඒකට හේතුව මේ සිතේ පැවැත්ම ඊටාම ශීඝ්‍රයි. බුදු පියාණන් වහන්සේ කියලා තියෙන කිසිම උපමාවක් මේකට දෙන්න බෑ කියලා. දැන් මේ කාලේ නම් සමහර විට ඔය පරිගණක යන්ත්‍ර ආදී උපමා සමහර කෙනෙක් දක්වනවා. ඒක උපමාවකට කිට්ටු කරන්න බැරි තරම් ශීඝ්‍රයෙන් හිත පෙරලෙනවා. ලහු පරිවත්තන් කියලා කියනවා. අන්න ඒක නිසා ඒ තරම් ශීඝ්‍ර හිතක්. නමුත් මේක නරකට යොමු වුණත් එහෙමයි. හොඳට යොමු කරගත්තොත් නිර්වාණ ධර්මය තමාට ඉතාම ඉක්මනින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිය වටිනා කාරණයක් මේ සාතාව තුල තිබෙනවා. ඒ වගේම අර හිත පෙරළුණු ආකාරය ගැන හිතා ගන්න ඕනේ. දැන් අර ආමුදුන්ට ලෝභ හිත ඇති වුණු ආකාරය ඉතාම ශීඝ්‍රයි. ඒ බඳු අවස්ථාවලින් තමන්ගේ හිත ආරක්ෂා කරගන්නත් මේ කතාවන්තර ආශ්‍රයෙන් උත්සාහවත් වෙන්න ඕනේ. සමහර විට ඊටාම සුළු මොහොතක ඇති කරගන්නේ ක්ලේශයයි. ඊටාමත් ඈතට යන අර දැඩි බිහිය තමන්ගේ බෙල්ලට එල්ල වුණේ අර ලෝභ සිත නිසා. පැවිද්ද ගැන කලකිරුණේ අර තරම් හේතු සම්පත්තියක් ඇතිවත්. ගිහි වෙන්න හිතුනේ මොකද? අර තව කෙනෙකුට ඒ බඳු හිතවිලි පරම්පරාවක් ඇති කරන නිසායි. ඔයින් පේනවා අර කර්මණියත් විපාකයත් අතර සම්බන්ධතාව. කළ කළ දේ ඵල ඵල දේ. ඔන්න ඔය විදිහ තත්ත්වයක් තිබෙන්නේ. ඊළඟට අපි හිතලා බලමු දැන් මේ දැඩි පිහිය ගැන. දැඩි පිහියනුත් අපිට ඉගෙන ගන්න හුඟක් දේවල් තිබෙනවා. මේ දැඩි පිහිය ගැනක දැන් එතන බොහෝ දුරට ඒක ව්‍යවහාරය අඩුයි සංඝයා වහන්සේලා අතර පවා. නමුත් මේ පින්නතුන් දන්නවා ඇති දැලිපිය පාවිච්චි කරන ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැලිපිය අල්ලගන්න ක්‍රම දෙකක් තියෙනවා. දැන් හිසරවුල් බානකොට දැලිපිය අල්ලගන්නේ එක්තරා සියුම් ආකාරයකට හරියට වීසිකරන්න ලෑස්ති වෙලා වගේ අර තමන්ගේ අර අත බොහොම පහසුවෙන් එහාට මෙහාට නවන්න පුළුවන් ආකාරයට මැණික් අටුව ළඟින්. ඒ විදිහටයි දැලිපිහි අල්ලගන්නේ හිසරවුල් බානකොට. නමුත් යම් කිසි කෙනෙක් දිවිනසා ගන්න හදනවා නම් මේ දැලිපිහි අල්ලගන්නේ කොහොමද? ඒක අමෝරා ගන්නවා, දැඩිව අල්ල ගන්නවා. ඔන්නේ කියාපු අදහස් දෙකට ගැළපෙන වචන දෙකක් සමාජයේ භාවිත වෙනවා. ඒ වගේම ශාසනයේත් භාවිතා වෙන වචන දෙකක් තිබෙනවා. අර සිවුම් අල්ලා ගැනීමට කියන සම්මර්ෂණය කියලා. දැඩි වල්වා ගැනීමට කියන අමෝරා ගැනීමට කියන පරාමර්ශණය කියලා. වචන ටිකක් බරපතල වුණත් මේක තුල ගැඹුරු අදහස් කීපයක් තියෙන නිසා අපි මේ මේ අවස්ථාවේ සඳහන් කළේ සම්මර්ෂණය කියලා කියන එක්තරා සිවුම්ම පිරිමැදීමක් වගේ දෙයක්. ඒක අර දැඩි බියාසන හිතාගත්තාම හැකි. එතකොට ඔන්න ඔය වගේ தත්වයක් තිබෙනවා මේ මානසික ගැටණය තුල. මානසික ගැටණය කියලා කියන්නේ හිතේ ගැටුම් ඒ හිතේ ගැටුම් අත්දකින්නේ නැති කෙනෙක් මෙතන ඉන්නවයි කියලා අපිට හිතා ගන්න බෑ. නොයිකුත් ආකාරයේ ගැටුම් වෙන්න පුළුවන්. බලාපොරොත්තු කඩවීම, බලාපොරොත්තු නැති දේවල් සිදුවීම. මේ කොටින්ම කියනවා නම් අෂ්ටලෝක ධර්ම. ඕවාට මුහුණ දීම අවස්ථාවේදී ඇතිවන මානසික ගැටෙන තිබෙනවා. අන්නේ බඳු ඒ මානසික ගැටෙනය අර කියාපු දෙආකාරයටම උපකාර කරගන්න පුළුවන්. දැන් සප්පදාසක හාමුදුරුව මුලදී හිතාගෙන ගියේ මේ දැලිපිහි අල්ලගෙන ගියේ අමෝරාගෙනයි ගියේ. නමුත් මේක ඊළඟට මේක තුලින් කෙරුණේ මොකද්ද? මේ මානසික ඝට්ටණය වටහා ගැනීමක් ඊළඟට සිදු වුණේ. ඒ විදිහටම දැන් සම්මර්ෂණය කියන වචනේ ගැඹුරු අර්ථයක් තමයි පින්වත්නි මෙනෙහි කිරීම කියන එක. මෙනෙහි කිරීම කියලා කියන්නේ දැන් සමාගයේ හිතට එන දේවල් මේක මේකයි. මේක වේදනාවක්, මේක හිතවිල්ලක්, හිතවිල්ලක් පමණයි. මේක හීනයක් වගේ දෙයක්. එහෙම නැත්නම් මේ ආවේ සංඥාවක් හැඳිනීමක්. ඔන්න ඔය විදිහට ඒ වායේ යථා තත්ත්වය තමන් හිතෙන් සලකා ගැනීමයි මේ සම්මර්ෂණය කියලා කියන්නේ. ඒ තුලින් වෙන්නේ මොකක්ද? තමන් ඒවා සමග කර්ම බන්ධන වලට පැටලෙන්නේ නැහැ. ඒ අඳුනා ගැනීම තුලින් මොකද යම්කිසි මානසික ඝට්ටනයක් සිත තුළ ඇති වෙන ඒ කම්පන ආදිය ඒවා පිළිබඳව අනවබෝධය මුලාව නිසායි කෙනෙක් කෙලෙස් වලට පෙළඹෙන්නේ දිවිනසා ගන්න එහෙම පෙළඹෙන්නේ යම්කිසි කෙනෙක් ඒ වෙනුවට අවබෝධය මතු කරගත්තොත් මේවා ඒ ධර්ම తත්වේ මතු කරගත්තොත් ආත්මය වෙනුවට අනාත්ම తත්වේ මතු කරගත්තොත් මගේ පසෙහි පවත්ව ගන්න ඕන කියන දැඩියේ තණ්හාව අවිද්‍යාව වෙනුවට මේවා කෙනෙකුගේ වශයෙන් පවතින්නේ නැති දේවල් ඕනකම තිබුණත් මේවා පවත්ව ගන්න බෑ එක්ක මරණයෙන් අතහරින්න වෙනවා එහෙම නැත්නම් මරණයට කලින් අතහැරලා යන්න වෙන දේවල්. ওই විදිහේ ඒ විදිහේ අවබෝධයක් ඇති කරගත්තොත් කොටින්ම කියනවා නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මතුවෙන ආකාරයට මෙනෙහි කිරීමයි සම්මර්ෂණය කියලා කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තියුණු වෙන ආකාරයට මෙන්න මේ ඥාන දැලි පිහිය මැදීමයි සම්මර්ෂණය කියලා කියන්නේ. පරාමර්ශණය කියලා කියන්නේ ආත්ම සංඥාව මතු කරගෙන ඒ විදිහේ යම් කිසි මානසික කම්පනයක් ඝට්ටනයක් ඇති වුණු අවස්ථාවේදී මේක මට පමණක් වෙන දෙයක් කියලා ලොකු හිතේ පීඩාවක් ඇති කරගෙන ඒවා පිළිබඳව මුලාවටපත් වෙලා අනවබෝධයෙන් ඒ දිවිහානි කර ගැනීම මත්යන් වලට යොමු වීම ආදී ඒ විදිහේ ක්‍රියාකාරීත්වයකට පෙළඹීමයි ඒ දැඩිව ගැනීම නිසා ඔන්න ඒ විදිහේ தත්වයක් තිබෙනවා. එතකොට සම්මර්ෂණය කියන වචනය ඔස්සේ අපි මේ භාවනාවට මේ මේ හිතේදීම මේ පින්නතුන් කරන්නේ. මේ භාවනාව කියන එක සංඝයා වහන්සේලාට පමණක් සීමා වුණු දෙයක් නෙවෙයි. මේවා ගැන අවබෝධය ඇති කෙනාට තම තමන්ගේ දිනදා ජීවිතයේ මේ පැමිණෙන දේවල් කොටින්ම මේ පින්නතුන් දන්නවා ලාභය අලාභය කීර්තිය අපකීර්තිය නින්දා ප්‍රශංසාව සැප දුක් කියලා කියන මේ අෂ්ටලෝක ධර්මයේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන හැම කෙනෙකුටම මේවාට මුහුණ දෙන්න සිද්ධ වෙන බුදු පියාණන් වහන්සේත් ඇතුළුව මේ සංසාරේ ඉන්න තාක්. එතකොට මෙන්න මේ බඳු අවස්ථාවල මේන් එකක් ඉදිරිපත් වුනහම සමහර කෙනෙක් මේවයින්ම දිනසා ගන්න පෙළවෙනවා. එහෙම නෙවෙයි හිතන්න තියෙන්නේ. මේක මේ අටෙන් එකක් විතරයි, අරික්කාලක් විතරයි කියලා හිත සනස ගන්න ඕන. මේ කාටත් සිද්ධ වුණු මේ ලෝක தත්වයෙන් අරික්කාලක් විතරයි කියලා ඒක ගැන නුවණින් කල්පනා කරලා මේකත් ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ධර්මතාවක්. ඔන්න ඔය විදිහේ අවබෝධය එන ආකාරයට එදිනදා ජීවිතය මෙනෙහි කරන්න පුරුදු වෙන පුද්ගලයා කිසිදාක අර විදිහට සාහසිකව විනාශා ගන්න කල්පනා කරන්නේ නැහැ. දැන් අර හාමුදුරන්ට නම් අර අතීත බරපතල කර්මයක් මතු වුණු නිසායි. නමුත් ඒ බඳු ආවත් කල්පනා කරන්න ඕන ධර්මානුකූලව හිතලා ඒ හිත එතන තමයි වීරිය කියලා කියන්නේ. වීරිය යෙදීම කියලා කියන්නේ ඒ බඳු ඒ කෙලෙස් ධාරාවන් වලට යට නොවි මතුවෙලා ඉන්න එකයි. දැන් ගංගක මූදක වැටුනහම විස මතු කරගෙන කොහොම හරි මේක පීනලා ඒගොඩ වෙන්න උත්සාහ කරන්න වගේ වීර්ය ශක්තියෙන් මේ ඥානය මතු කරගෙන මේවා යථා තත්ත්වය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕන. මේ බඳු කතාවල් වලින් අපි ගත යුතු ආදර්ශය ඒකයි. මේ වීරිය මතු කර ගැනීම කියන එක. ඒකට සම්මර්ෂණය අන්නර දැලි පිහ ගැන කිව්වා වගේ අපිට ඉදිරිපත් වෙන අවස්ථාව තුල තිබෙනවා. හැම එකක් තුලම සංසාරයට නැඹුරු වෙලා ඒ සංසාරයේ වැඩෙන ආකාරයට ක්‍රියා කරන්නත් පුළුවන්. අපිට ඉදිරිපත් වෙන නොයෙකුත් අරමුණු ඔස්සේ. නමුත් ඒ වගේම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා අර සම්මර්ෂණය කියලා කියාපු නුවණින් මෙනෙහි කිරීම තුලින් මේ සසර දුකින් එතර වීමේ මාර්ගය. අන්නේ විදිහට දැන් හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවය. මතු කරගත්තොත් ඒ සඳහා වීරිය යෙදුවොත් එදිනදා ජීවිතය තුළදීම අතීතයේ උපාසක උපාසිකාවන් සංඝයා වහන්සේලා පමණක් නෙවෙයි බුද්ධ කාලයේ තියෙන මෑතකට Tamanට අයිති පංචශීලය හෝ පොහොය අටශීල හෝ ඒ යම්කිසි ශීලයක් ආරක්ෂා කරමින් ඒ ශීලය මත පිහිටලා අර එදිනදා ජීවිතයේදී ඒ ගොවිතැන් බඩු වැඩ ආදී කර්මාන්ත තුලදී පවා ඒ එනේන සිටිවිලි ඒ සිටිවිලි પરම්පරාව ඒ හැටියට මෙනෙහි කරලා ඒ තැන්වලම ලත් තැන් ලොක් කරන්න වගේ ඒවා තුලින් අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමට යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ දැනත්තාට තමන් බලාපොරොත්තු නැති අවස්ථාවක සමහර විට හදිසියෙම ධර්මතාව අනුවම අර සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා කියන මාර්ගඵල ප්‍රතිවේදී පවා කරගන්නට පුළුවන් වෙනවා. අන්න ඒක නිසා හැම කෙනෙක්ම මෙන්න මේ මානසිකාරය දැන් මෙතන මේ ප්‍රකාශ කළ කාරණා අනුව මේකට යොමු වෙන ධර්මතාවල් ගැන හිතන්න ඕන. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් කිසි කෙනෙක් යනවා නම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව තම තමන්ගේ සිතුවිලි પરම්පරාව එදිනදා ජීවිතේ සකස් කරගෙන යන කෙනාට මේ මාර්ගය කෙලින් වෙලා එන්නේ ඔන්න ඔය උබඳු ඔය විදර්ශනා ඥාන මතුවෙන අවස්ථාවේ ඒ වගේම දැන් ඔය මේ සප්පදාසක ස්වාමින් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කළ කාරණා අනුව මේවායේ මේ කර්මවල ඇති මේ කර්ම චක්‍රයේ කරකැවෙන ආකාරය මේක නිතර මේ පිළිබඳ ගැඹුරු විශ්වාසයක් ඇති කර ගන්න ඕන. Tamanට සිද්ධ වෙන දේවල් මේවා සමාජයේ අනිත්‍යය කරන දේවල් හැටියට නොවේ. ඊටාම සියුම් අන්දමින් මේ කර්මය ක්‍රියාත්මක වෙනවා. බුදු කෙනෙකුට එහෙම නැත්නම් අභිඥාලාභීන්ට පමණයි පෙනෙන්නේ. මහා ආශ්චර්යවත් දේවල්. අපි හිතන්නේ මේක මේ වෙන කෙනෙක් කළා කියලා. නමුත් මේවා යට තිබෙන කර්ම වේගයක්. අන්න ඒක නිසා මෙතන තියෙන්නේ ඒ වායේ කර්ම වේගයක් මෙතන තිබෙනවා කියලා විශ්වාසය ඇති කරගත්තු කෙනා මේවා ගැන කලබල විය යුතු නෑ. මේවා Tamanට ගෙවන්න වෙන දේවල්. ඒක නිසා ඒ වෙනුවට තවත් මේවා මුල් කරගෙන තවත් කර්ම රැස් කර ගැනීම වෙනුවට කරන්න තියෙන්නේ මේ නුවණ අවබෝධය වීරිය යොදලා මේවා යථා තත්ත්වය අවබෝධ කරගෙන මේවා විශ්වලාගත් ආශිර්වාද බවට පත් කර ගන්න ඕන. මේ සංසාරේ ඉගෙන ගන්න තියෙන එහෙම නැත්නම් මේ සංසාරයෙන් පාස් වෙන්න නම් ශ්‍රේණි තුනයි තියෙන්නේ. අස්සාද ආදීනව නිස්සරණ කියලා කියනවා ධර්මානුකූලව. අස්සාද කියලා කියන්නේ පංචකාම සම්පatti ආදීන් ඉඳුරන් පිනවීමයි. එතකොට ආස්වාද පන්තිය හරියට හෝඩි පන්තිය වගේ ඒකේ තමයි වැඩි හරියේ ඉන්නේ. ඊළඟට මේ ආස්වාද විඳීමේදී බොහෝ දෙනාට ඒ වෙනුවෙන් නොයෙකුත් පාප කර්ම කරන්නට සිද්ධ වෙනවා. ඒක මේ පින්නසුන්ට පැහැදිලි. දැන් පොහොසත් වෙන්න ඕන නම් ඉක්මනින් ඒකට කළ යුතු ඒ රැකී රක්ෂාවල් මොනවද කියන එක ඥානවන්තයින් විද්‍යාඥයින් හැටියට ගණන් ගන්න අය මේ කාලේ කියලා දෙනවා. අන්නේ බඳු ඒ උපක්‍රම යොදා ගන්න අය කරන්නේ මොකද්ද? පව් සිද්ධ කරගන්නවා. ඒ පව් සිද්ධ කර ගැනීම තුලින් අන්න එතකොට ආස්වාද පක්ෂයෙන් ඊළඟට දන්නේම නැතුව ඒ වායේ ආදීන වශයෙන් විපාක විඳින්නක් සිද්ධ වෙනවා. ඔන්න විපාක විඳින අවස්ථාවේදී මේ කෙනෙක් ඊළඟට ඒ පන්තියේදී කල්පනා කරනවා මේ සංසාරය නම් හොඳ තැනක් නෙවෙයි මෙතනින් ඉවත් වෙන්න ඕන කියලා. අන්නේ බඳු අවස්ථාවල තමයි අර ওই ජාතක කතා ආදී තැන්වල තියෙන්නේ ඔය රජවරු පවා සමහර විට ඒ රජකම් අතහැරලා, ඒ සියලු සම්පත් අතහැරලා ගිහිල්ලා තවුස්දම් රකින්නවා හිමාලය ආදී තැන්වල. අන්නේ ආදීනව පන්තිය. ඊළඟට මේ සංසාරයේ කෙලෙස් වල හිම ආදීනව තේරුම් ගත්තා නම් ඊළඟට බුදු කෙනෙක් පහළ වුණාම උත්සෝත්පාද කාලයෙන් ඒ අපට ලැබෙන ශාන්තිය තමයි ඒකයි මේ දුර්ලභ ලාභය තමයි මෙන්න මේ බුද්ධෝත්පාද කාලේ ඥානවන්ත මනුෂ්‍යාත්මය භාවය ලැබුවා නම් මේ මිදෙන්ට අවස්ථාව. ඒකට කියනවා නිස්සරණ කියලා කියන්නේ. නිස්කරණ කියලා කියන්නේ මේ සංසාරයෙන් පිටපැනීමයි. සංසාරය කියන එක වටවලල්ලක් වගේ. සංසරණ නිස්සරණ කියන වචන දෙක ගත්තාම අපිට තේරෙනවා සංසරණ කියලා කියන්නේ එක තැනම කරකැවෙන්න වගේ වැඩක්. දැන් ඒක අර ඔය ටිකක් ඔය බල්ලෙක් දිහා බැලුවම පේනවා. සමහර විට වල්ගය අල්ල ගන්න කරකැවෙනවා. එක තැනම කරකැවෙනවා. ඉතින් මෙතනත් එහෙමයි. ඔය පටිච්ච සමුප්පාද කියලා කියන්නේ ඒ විදිහම දෙයක් මේක. මේක ඊටාම ගැඹුරු ධර්මයක්. නමුත් මේක තේරුම් ගන්න තියෙන්නේ මේක තැනම කරකැවෙන එකක්. ඉතින් මේකෙන් ඇති වෙන හතිය, මේකෙන් ඇති වෙන ක්ලාන්ත ගතිය තමයි ඔය කෙලෙස් කියලා කියන්නේ. ඒ කෙලෙස් වලට නැඹුරු වෙලා ලෝකයා ඇදිලා යනවා. ආශ්‍රව ධර්ම ආදී කියලා. ඉතින් ඒක තැනම කරකැවෙනවා. මේක අවදාවත් මේ වටවලෙන් පිට පනින්නේ ශක්තිය ක්‍රමයක් පෙනෙන්නේ නැහැ සාමාන්‍ය ලෝකයාට. අවිද්‍යාවයි තණ්හාවයි නිසා. නමුත් බුදු කෙනෙක් පහළ වෙලා මේ ධර්මයේ ප්‍රකාශ කළ අවස්ථාවේදී අපිට ටිකෙන් ටික තේරුම් ගන්න පුළුවන් වෙනවා සම්‍යක් දෘෂ්ටිය වශයෙන් හරි අවබෝධය මේ මුළු මහත් සංසාරයේ දුක් ස්වභාවය මේක යට සංහාව läගගෙන සිටින බව. මේ තණ්හාව කියලා කියන නොනිවෙන පිපාසය සංසිඳවගත්තු දවසට එතනම සැනසීම බව. ඒ සැනසීම කියලා කියන නිවනට නියම මාර්ගය මෙන්න මේ අංග 8 කින් යුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කරගත්තා නම් අන්න ඒ බඳු තැනට පුළුවන් අර නිස්සරණ ශ්‍රේණියේ ඉදිරියට යන්න. එතකොට නිස්සරණය කියලා කියන්නේ මෙන්න මේ වටවලල්ලින් පැනීම. ඒ වටවලල්ලකට අහු වුණාට පස්සේ ඉන් පණින්න යම් කිසි උත්සාහයක් දරන්න ඕන. ඉබේ කෙරෙන්නේ නෑ ඒක. මේ පින්නතුන් දන්නවා දැන් වටේට කරකැවෙන කෙනා ඒ වට බලල්ලෙන් පණින්න නම් ඒකට විශේෂ උත්සාහයක් ඉබේ කෙරෙන්නේ වටවලල්ලේ කරකෙවිල්ල. අන්නේ උත්සාහය තමයි වීරිය. අන්නේ වීරිය ගැන තමයි මේ ගාථාව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. අපි මේ මාතෘකා කළේ. එතකොට මෙන්න මේ වීරිය වැඩි වීම, එදිනදා ජීවිතයේ වීරිය වැඩි වීම මේ පින්නතුන් තම තමන්ගේ රැකී රක්ෂා ආදී සඳහා කොතිකුත් කරනවා. සමහර විට අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ ජීවිතයක් ගැන කල්පනා කරලා බලනකොට ඒ දක්වනවා කුප්පිපාසයි කජ්ජමානෝ කියලා. ගිහි පින්නතුන් මේ ජීවිතය ගත කරන්නේ කොහොමද? සාපිපාසා වලින් කනු ලබමින්. ඒ කියන්නේ හරියට කෑමක් වගේ. තමන් සුදා පිපාසා කියලා කියන මේ කුසගින්නයි පිපාසයයි කියන දේවල් වලට ගොදුරු වෙමින්. මේ විදිහේ තත්වයක් මේ සංසාරේ තිබෙන්නේ. අපි මේ ආහාර පාන ගන්නවා කනවා බොනවා කියලා හිතනවා. නමුත් අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? පිපාසයෙන් ඊළඟට කුසගින්නෙන් අපව කනු ලබනවා. ඒ විදිහටයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ තරම් භයානක තත්ත්වයක් මේ සංසාරයේ තිබෙන්නේ. සංසාරයේ තිරසනුන් ගැන බැලුවත් අපේ මිනිසෙයින් මේ දුගී අය එහෙම ජීවත් වෙන ආකාරය ගැන බැලුවත් මේ තරම් දුක් ස්වභාවයක් තිබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ තත්ත්වයක් ලෝකයේ පවතිනවා. මේකෙන කල්පනා කරලා මේ සංහාව කවදාවත් සංසිඳවා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොයිතරම් මේක අර පිපාසය මේ පිපාසය කියන එක අර මුවා අර මිරිඟුවක් ඔස්සේ දුවන්න වගේ මේ පිපාසය කවදාවත් සංසිඳවා ගන්නට බෑ. ඒ වාට කොයිතරම් දැම්මත් මේ පුරව ගන්නට බෑ. ඒ වෙනුවට කරන්න තිබෙන්නේ මෙන්න මේ තණ්හාව නැති කිරීමයි. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ මේ තණ්හාව නැති කිරීමමයි නිවන කියන එක. එතකොට මේ සප්පදාසික ස්වාමීන් වහන්සේත් කළේ මේවා යට තිබෙන ඒ තණ්හාව ඒ වගේම ඒක පිළිබඳ ඒ අවිද්‍යාව ඉවත් කිරීමයි. අන්න මේකට මේ ආරම්භයක් හැම දිනාටම තම තමන් කරන දේවල් තුලින් මතු කරගන්න පුළුවන්. යම් කිසි බත් හැන්දක් බෙදෙනවා, යම් කිසි දෙයක් දෙනවා. ඒ අවස්ථාවේ ඒක දැන් ඔය අපි පින්දපාතේ වඩනකොට එහෙම යම් කිසි දෙයක් බෙදනකොට පවා හිතන්න ඕන. මේක කරන්නේ මේ හාමුදුරුවාව නිසා නෙවෙයි. මේ අපිට කොහොම හරි යමක් දෙන්න ඕන නිසා නෙවෙයි කියලා ඒ අවස්ථාවේ හොඳට සලකලා බලන්න ඕන තමන්ගේ හිත පිළිබඳව. හිතේ ගැටුමක් ඇති නොවන ආකාරයට මේ හැම දෙයක් ගැනම නුවණින් කල්පනා කරලා මේවා තුලින් අර තමන්ගේ සිතේ තිබෙන මේ හැම එකක්ම උපකාර කරගන්න ඕනේ. තමන්ගේ හිත හදා ගැනීමටයි දෙනුවා නම් දන් පින් දෙනුවාමය තනුවා නම් තම සිත තනුවාමය ඒ අවවාදය අනුව හැම දෙයක්ම සුළු දැන් තෙලක් තෙල් පහනක් පිදීමේදී මලක් පිදීමේදී මේ හැම එකකදීම තමන්ගේ හිත දිහා බලන්න ඕනේ ඒකයි ඔර තාතා වලින් එහෙමත් දක්වලා තිබෙන්නේ මේවායේ මේ අනිත්‍ය ස්වභාවය මලක් දැක්කහම කුඩා දරුවෙකුට බොහොම ආසයි නමුත් මේක පූජා කරන අවස්ථාවේ ඇති වෙන පූජා බුද්ධිය බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අනිත් දේවල් පිළිබඳවත් එහෙමයි අන්නේ බඳු අවස්ථාවල් වල වටිනාකම නුවණින් මෙනෙහි කරලා ඒවා තුලින් මේ නිර්වාණ මාර්ගයේ ඉදිරියට යන්න උත්සාහවත් වෙන්න ඕන. දැන් මේ කථාන්තරය ආශ්‍රයෙන් අපිට මේ වීරිය යෙදීම පිළිබඳව දැන් එදිනදා භාවනා මානසිකාරයේ හැටියට සලකලා බලනකොට තම තමන්ගේ මේ ශරීර කූඩුව දිලා අපත් වෙන ආකාරයේ ඔය අසුබ භාවනා වශයෙන් එහෙම නැත්නම් මේක ධාතු මනසිකාර වශයෙන් මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියලාගෙන ධාතු හතරයි අපි මේ ආහාර පාන කියලා ගන්නෙ. මේවා තුනේ මේ බාහිරව තිබෙන දේවල් මේ ශරීරයට එකතු වුණාම අපි මේවාට ලොකු ඇල්මක් ඇති කරගන්නවා මගේ ශරීරේ කියලා මගේ මේ මේ අවයවයේ කියලා. නමුත් නුවණින් කල්පනා කරන්න ඕන මේවායේ යථා තත්ත්වය. ඒ වගේම තමන්ගේ හිතට ගලාගෙන එන සිතිවිලි ධාරාවන් මේවාට අවනත වෙලා යටත් වෙලා මේවා අනුව ක්‍රියා කරලා අපායගාමී වෙන්නේ නැතුව මේවායේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා අර ලෝභ දෝෂ මොහ අලෝභ අදෝෂ මොහ කියලා කියන කුසල් මුල් අකුසල් මුල් කියන ඒ කාරණය නිතර මෙනෙහි කරන්න ඕන. යම් කිසි සිතිවිල්ලක් සිතට ආවහම මේක ලෝභ පැත්තටද වැටෙන්නේ අලෝභ පැත්තටද වැටෙන්නේ. ද්වේෂ පැත්තටද වැටෙන්නේ ද්වේෂය නැති කිරීම සඳහා උපකාර වෙන්නේ. මෝහය මුලා පැත්තටද වැටෙන්නේ අවබෝධය පැත්තටද වැටෙන්නේ කියලා ওই විදිහට කල්පනා කරන්න ඕන. ඒ වගේම ඒ එන එන දේවල් මේ මේ දේ කියලා හිත සටහන් වෙන අවස්ථාවේදී අපි අර මෙනෙහි කිරීම කියලා කිව්වේ සියුම් ලෙස මෙනෙහි කරන අවස්ථාවේදී ඒ තුලින් කර්මයන් නැවත පැන නගින්නේ අපි පොඩි උපමාවක් කිව්වොත් මේවා අංග සම්පූර්ණ උපමා නොවේ මේ කාලේ තිබෙන දේවල් ආශ්‍රයෙන් යමක් තේරුම් ගැනීමට උපකාර වෙන නිසා ආප් දෙන උපමාවක් මේ පින්නතුන් දන්නවා දැන් ඔය විදුලි බඩේ දුවන කම්බියක් ඒ කම්බිය රබර් ආවරණයක් යොදලා නැත්නම් අත තියු හැටික විදුලි සැරේ වදින්න පුළුවන් නමුත් ඒ රබර් ආවරණය මගින් අර විදුලි සැර වැඩිවීමෙන් බේරෙනවා අන්න ඒ වගේ ඒ තමාගේ හිත තුල යන හිතවිලි ධාරාව පිළිබඳව මෙනෙහි කිරීම තුලින් ඒක සඳහා උපකාර වෙන්නේ මොකක්ද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන සති සම්පජඤ්ඤය කියලා. සිහියත් නුවණක්. සතිය කියලා කියන්නේ සිහියයි සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒකට කියන්න පුළුවන් මනා නුවණ කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් දැනුවත් වීම. ඒක පිළිබඳව දැනුවත්ව යම් කිසි දෙයක් නොදැනුවත්ව සිදුවෙන එක දැනුවත්ව කරන්න පටන් ගන්නවා. යාමි ආදී සුළු දේවල් පවා ඊළඟට අතපය සෙලවීම මේ හැම දෙයක්ම වගේ පිළිබඳව මෙනෙහි කිරීම. ඒකයි විදර්ශනාව කියලා කියන්නේ. ඒ හැම එකක් පිළිබඳව අවධානය යොමු කරලා ඒ වායේ යථා තත්ත්වයේ තේරුම් ගන්නවා. මේ ඇතිව පැවතිලා නැති වෙන දේවල් කියලා. ඒ අවබෝධය ඇති කරගන්න අවස්ථාවේදී හරියට රබර් ආවරණය දවාපු විදුලි කම්බිය වගේ අර ඒ සිටිවිලි ධාරාව තුලින් Tamanට කෙලෙස් වැඩෙන්නේ නැහැ. සංසාරයෙන් මිදෙන්න උපකාර වෙනවා. මේ සංසාරය කියලා කියන්නේ මෙන්න මේ පංචස්කන්ධය රැස් කිරීමක්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන මේ පංචස්කන්ධයක් රැස් කරනවා අපි කරන හැම දෙයක් තුලින්ම. යම්කිසි ඔය පෙරහන් කඩයකට වතුර දාලා ඒකෙන් බේරිලා එන්න වගේ අපි කරන හැම දෙයක් තුලින්ම මේ පංචස්කන්ධයක් වැඩෙනවා. මේක අවිද්‍යාවත් තණ්හාවක් නිසා. එක්ක කුසල් පැත්තෙන් එක්ක අකුසල් පැත්තෙන්. ඉතින් මෙන්න මේ බඳු මේ එකතු වෙන ටික මේවා මේ මේ සංසාරයෙන් සම්පූර්ණයෙන් මිදෙන්න උත්සාහ කරන තැනැත්තා මේ සඳහා උපකාර කරගන්න ආයුධය තමයි ප්‍රඥා ආයුධය. ප්‍රඥාව කියලා කියන්නේ මෙන්න මේ මෙනෙහි කිරීමමයි ඇත්ත වශයෙන්. අපි දැන් මේ මෙතෙක් කතා කළ සම්මර්ෂණය කියන කාරණයයි. මේවායේ යථා තත්ත්වය පිළිබඳ අවබෝධය එහෙම නැත්නම් දැනුවත් වීම. මේවා පිළිබඳ දැනුවත් වෙන්න ඕන. අපි බොහෝ විට උත්සාහ කරන්නේ අනිත් අය දැනුවත් කරන්නටයි. නමුත් ඒක නෙවෙයි මේ හැම දෙයක්ම තම තමන්ටම. මෙතෙක් මේ මේ තා දීර්ඝ කාලයක් අපි හුස්ම අරගෙන තියෙනවා. මුළු ජීවිතේ මේ මව්කුසෙන් එළියට ආපු වෙලාව හිටලා. නමුත් මේ හුස්ම කියන එකේ මේ ආශ්වාස ප්‍රශ්වාසයේ යථා තත්ත්වය අපි දන්නේ නැහැ. ඒකයි බුදු පියාණන් වහන්සේ ආනාපාන සති භාවනාව ගැන ප්‍රකාශ කරලා තිබෙන්නේ. මේ ආස්වාදයේ ප්‍රස්වාදයේ තුල තිබෙන අනිත්‍යතාවය යම් කිසි කෙනෙක් තේරුම් ගත්තනම් මේ පණ කෙන්ද කියන එක කොයිතරම් සියුම් දෙයක්ද මේක කොයි වෙලාවක කොයිතරම් ඉක්මනින් මේක ගෙවිලා යනවද නැති වෙලා යනවද කියන අවබෝධය කෙනෙකුට පහසුවෙන්ම මතු කර ගන්න පුළුවන්. එතකොට ඒ වගේම දැන් මේ ශාරීරියේ යථා තත්ත්වය මෙහි ඇති අසුබ ස්වභාවය අනිත්‍ය ස්වභාවය මේවායේ කොයිතරම් මේවා සමග එහෙම නැත්නම් මේ ගන්න ආහාර පාන මේ හැම දෙයකම යථා තත්ත්වය පිළිබඳ කෙනෙකුට අවබෝධයක් නැහැ. ඒවා සාමාන්‍ය ලෝකයේ ව්‍යවහාර ලෝකයේ ඒවා ගැන හිතන ආකාරයටයි. නොයෙකුත් අරුමෝසම් එමෙ නැත්නම් විලාසිතා අනුව හිතන යුගයක් මේ. අන්න ඒ බඳු යුගයක. ඒකෝට කල්පනා කරන්න ඕන මේ නුවණින් ජීවත් වීම තුලින් අර දැන් සමාජයේ බහුලව දකින්න ලැබෙන මත්පැන. ඒ වගේම සියදීවි හානි කර ගැනීම කියලා කියන මේ භයානක තත්ත්වේනක් මිදෙන්න පුළුවන් වෙනවා. නමුත් මේක ප්‍රමාණිකූලව කරන්න ඕන. ප්‍රමාණිකූලව කිරීම තමයි භාවනාව කියලා කියන්නේ. හිත තැන්පත් කරගෙන ඊළඟට මේ විදර්ශනා වශයෙන් ඒ මෙනෙහි කිරීම ඒවාට අවශ්‍ය උපදේශය අවශ්‍ය තැන් වලින් කෙනෙක් ලබා ගත්තනම් එදිනෙදා ජීවිතයේ තම තමන් කරන කර්මාන්ත ආශ්‍රයෙන් ගොවිතැන් වැඩ තියෙනවා කියලා භාවනාව නොකර ඉන්නව නෙවෙයි ගොවිතැන් වැඩත් එක්කම භාවනාව කරනවා. සීදානම ඒකම හිතේ ඒ වයින් ඇති කරගන්න පුළුවන් ඒ ශක්තියක් ඇති කරගන්නවා. අන්නේ බඳු මේ විදිහේ චින්තනයකට පුරුදු වෙනවනම් අතීතයේ බඳු මේ ජීවිතයක් ගෙවු නිසා තමයි අර ඒ උපාසිකාවන් පිළිබඳව සඳහන් වෙන්නේ වීකොටනකොට ඊයතේ පොත්ත ඉවත් වෙන්න දෙන්නේ නැහැ. ඒක භාවනාව මානසිකාරයට ආසු කරගන්නේ නැතිව. කොහොම නමුත් ඒ ඒක තුලින් අනිත්‍යතාව දුටුවා. ඒ වගේම පාරුපැදිලි අර අනිකුත් ඒ කටයුතු එදින්දා ජීවිතේදී ඒ ධර්ම චින්තනය තුලින් තමයි අය මානසික සහනයක් ලබා ගත්තේ. බෙහෙත් පෙත්තෙන් නිදිපෙත්තෙන් නෙවෙයි. අන්න ඒක නිසා ඒ විදිහේ ඒ බුදු පියාණන් වහන්සේගේ ශාසනය මේ ධර්මයේ කවදාවත් යල්පනපු ධර්මයක් නෙවෙයි. සතංච ධම්මෝ න ජරං උපේති කියලා ධර්මයේ සඳහන් වෙනවා. සත්පුරුෂයන්ගේ ධර්මය යල්පනින්නේ නැහැ. සාමාන්‍ය ලෝකයේ තිබෙන දේවල් දැන් මේ පින්නතුන් දන්නවා. තමන්ගේ මීට අවුරුදු 10කට කලින් තම තමන්ගේ විචිත්‍ර කාමරවල තිබුණු දේවල් දැන් කොහේද? ඒවා තමන්ගේ අල්ලපු ගෙදර තියෙනවා නම් ඊට වැඩිය විලාසිතාවන් ඒවා ඔස්සේ යනවා. දන්නේම නැතුව අරවා කුඩේට යනවා. ඒ ලෝකයේ තිබෙන ඒ යල්පනපු ස්වභාවය මේ ධර්මයේ පිළිබඳව නැහැ. අවුරුදු 2500 ගණනකට ඉස්සර ඒ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්ම අදත් සත්‍යයි. ඒ ලෝභකින්න, ඒ ද්වේෂකින්න, ඒ මොහකින්න තමයි තාම දැල් වෙන්නේ. ඒවට දාන දර පමණයි වෙනස්. ඒ කාලේ ගම් මේ දුණු හීතල කඩු ආදිය. දැන් කාලේ දාන දේවල් මේ පින්නතුන් දන්නවා. බෝම්බයි අර අනිකුත් දේවල්. ඔන්න ඔය විදිහට ඒ ලෝභ දෝෂ මොහ කියලා කියන ගිනි තුන. මේක කවදාත් සත්‍ය දේවල්. හැමදාම තිබෙන දේවල්. ඒකට බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කිසිදාක යල්පණින්නේ ඒ අනුව නුවණින් කල්පනා කරලා මේ තමන්ගේ චින්තන પરම්පරාව ලෝකයක් කොයි අන්දමින් මේවා ගැන හිතුවත් තම තමන්ගේ නුවණින් කල්පනා කරලා මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරමින් තමන් ඇත්ත වශයෙන්ම නියම වශයෙන්ම ඒ කියන්නේ අර සහතිකේ එහෙම නැද උත්පන්න සහතිකෙන් බෞද්ධය හැටියට නෙවෙයි ප්‍රතිපත්තියෙන් උත්පත්තියෙන් නෙවෙයි ප්‍රතිපත්තියෙන්ම බෞද්ධයෙක් වෙන තත්ත්වයටපත් වෙන්න උත්සාහ කරන්න ඕන ඒකට උපකාර වෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි කෙටියෙන් සලකා බැලුවොත් ඔය පාලි වචන වලින් කියන එක සිංහලට නඟලා සම්මාදිට්ඨිය කියලා කියන්නේ හරි දැකුම. හරි දැකුම දැන් ගමනක් යන්න වුණත් ඉස්සෙල්ලා බලනවා පාරේ ඉදිරිපිට මෙතෙන්ට යන්න පුළුවන් ද කටුවකුල් තිබෙනවද කියලා. ඊළඟට ඒක පිළිබඳ යම්කිසි දෘෂ්ටියක් ඇති කරගන්නවා සම්මාදිට්ඨි කියලා. හරි දැකුම්. හරි දැකුම් කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය. මේ මුළු මහත් සංසාර පැවැත්ම දුකක්. ඒකට හේතුව තණ්හාව, තණ්හාව නැති කර තැනීම, නිවනට උපකාර වෙන්නේ මේක පිළිබඳව මේ මාර්ගයේ ගමන් කිරීම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මූලික අවබෝධය ඒ හරි දැකම ඇති වුණා නම් හිත නැත්තා ඒ අනුව නිතර හිතනකොට උන හරි සිතුම් පැතුම් ඇති වෙනවා. මේ ගිහිතෙන් වෙහෙලා පැවිදි වීමේ අදහස මේ වාතහැරීමේ අදහස සසරින් වෙන්වීමේ අදහස ඊළඟට අවිහිංසාව ඒ විදිහට මෛත්‍රී සිටිවිලි ඔන්න ওই විදිහට සිටිවිලි પરම්පරාවක් ඇති වෙනවා ඒක අනුව හරි සිතුම් පැතුම් ඇති වුණා නම් ඒ වඳු පුද්ගලයාගේ වචනක් අර බොරු කීම් කේලාම් කීම් පරුස වචන කීම් නිෂ්ඵල වචන දෙරීම් කියන ඒවා අයිතිවත් වුණු ඒ සත්‍ය වචන අනුන් සමගීකරණ වචන අර්ථවත් වචන ඒ වගේම සෞම්‍ය වචන අන්න ඒවා තමයි ඊළඟට ඒ තැනට ආතුරින් පිට වෙන්නේ හරි කියුම් සම්මා වාචා කියලා කියන හරි කියුම්. ඊළඟට ඒ අනුවම ඒ තනත්තා උත්සාහ කරනවා බුදු පියාණන් වහන්සේ යථාවාදී තථාකාරී කියන ආකාරයට කරනවා කරන ආකාරයට කියනවා. ඒක නිසා මාත් මේ වචන ආකාරයටම පවතින ඕන කියලා ඒ සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාර ආදී ඒ පාප ක්‍රියාවලින් වැළකෙනවා. හරි කෙරුම්. හරි කියුම් තුලින් හරි කෙරුම් මතු කරගන්නවා. ඒ හරි කෙරුම් ඉඳ හිටලා කරන එකක් හැටියට නෙවෙයි මුළු ජීවිතාවත් එක්ක දැන් මේ කාලේ බොහොම අමාරු දෙයක් ලොකු අභියෝගයක් තමයි ඒක ජීවිතාව කොහොමද හරි ගස්ස ගන්න ධාර්මිකව කියන එක. එසේ හෝ නිවන බලාපොරොත්තු වෙනවා ඒ ඒක කරන්ට සිද්ධ වෙනවා යම්කිසි පරිත්‍යාගයේ කෘත්‍ය එක්ක. ඔන්න එතකොට හරි දිවි පැවතුම්. හරි දිවි පැවතුම් දැරීමට යොදන උත්සාහය තුලින් මේ තැනත්තා කරන්නේ මොකක්ද? අර භාවනා මාර්ගයේ ගමන් කිරීමයි. සම්මා වායාම කියලා කියන්නේ හරි වෙරදැරුම්. සම්මා වායාම කියන එක ඔය අතපය බෙහෙත් වල දාඩිය වැටෙනකන් වැඩ කිරීම නෙවෙයි. හිත තුල කෙරෙන එක්තරා වීර්යයක්. මොකක්ද ඒ වීර්යය? හිතට ගලාගෙන එන අකුසල්. ඒවා වළක්වනවා. හිත තුල ඇති අකුසල් පන්නනවා. හිතට ලං කරගත යුතු කුසල් සිතිවිලි ලං කරගන්නවා. තමාලම තියෙන කුසල් සිතිවිලි සහවුරු කරගන්නවා. ওই විදිහ හතරාකාර වීරියක්. ඒ කියන්නේ නූපන් අකුසල් නූපද වීම සඳහා උපන්නා වූ අකුසල් නිරපීම සඳහා නූපන් කුසල් ඇති කර ගැනීම සඳහා උපන් කුසල් සහවුරු කර ගැනීම සඳහා කියලා කියන හතරාකාර වීරියයි නියම වීරිය. ඒ විදිහට ඒ වීරිය වැඩි වීමට උපකාර වෙන්නේ මොකක්ද? සතියයි. අර අපි සඳහන් කළ සිහියයි. නිතර සිහි ඇතිව සිහිසන් නැතිව හොඳ මුරකාරයෙක් වගේ තමන්ගේ හිත දිහා බලාගෙන ඉන්න ඕන. මේ ගලාගෙන එන හිතවිලි પરම්පරාව මේ අපි බාහිර කරන ක්‍රියා වචන ආදිය තුල යටින් තිබෙන සිතිවිලි પરම්පරාව ගැන නිතර සෙවිල්ලෙන් සිටිය යුතුයි. අන්න ඒ සෙවිල්ල, ඒ සෙවිල්ලෙන් සිටීම, ඒ එක පිළිබඳව දැනුවත් වීම තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. එතකොට සති සම්පජඤ්ඤය කියලා කියන ඒ සිහියත්, සිහිය අනුව ගිය මනානුවණත් එහෙම නැත්නම් දැනුවත් වීමත් කියන එක පුරුදු කරනවා. ඊළඟට ඒ අනුවම ඒ තැනත්තා තුළ සතර සතිපට්ඨානිය මේ කය යථා තත්ත්වය තමාගේ කය පිළිබඳව පමණක් නෙමෙයි අනුන්ගේ කය පිළිබඳවත් කය යථා තත්ත්වය වේදනාවන්ගේ යථා තත්ත්වය සිත හැසිරෙන ආකාරය දේහේ ලෝභය ආදී දේවල් වලදී හිතේ ඇතිවන වෙනස්කම් ඊළඟට ඒක යටින් තිබෙන සිතිවිලි පරම්පරාව ඔය හතරටයි කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා කියන්නේ ඔය සතර සතිපට්ඨාන ඊබේටම අරමුණු වෙනවා ඒ බඳු පුද්ගලයාට ඊළඟට ඒ සතර සතිපට්ඨාන යම් කිසි අරමුණක් යම් කිසි කමඨහනක් මුල් කරගෙන කෙනෙක් බොහෝ වේලාවක් හිත යොදනකොට අර හොඳ පිරිසිදු සිත ඊළඟට ඒක සමාධිමත් වෙනවා. ඒ සමාධිය තුලින් යම් කිසි ඊටාම සියුම් සුවයකුත් ලැබෙනවා. නමුත් ඒ සුවයක් ප්‍රීතියක් ආවත් ලොකු ප්‍රමෝදයක් ආවත් ඒකත් යටපත් කරගෙන අර සප්පදාසක ස්වාමීන් වහන්සේ ඒක හරවනවා ඊළඟට විදර්ශනා ඥාන පැත්තට දැන් මේ පින්නතුන් දන්නවා මහා ජලාශයක වතුර එකතු කරලා ඊළඟට නල මගින් ඒක ගෙනියන්නේ මොකටද? ඒ විදුලි බල නිපදවීම සඳහා නල කීපයකින් අරගෙන ගිහිල්ලා ඒ පටු නලයේ තුලින් ඒක ඊළඟට යකඩ රෝදයක් අරකවල තමයි ජල විදුලි නිපදවන්නේ. අන්න ඒ වගේ. මේ එක් රැස් කරගත්තු මේ සියලුම සමාධි වශයෙන් නැති කරගත්තු ශක්තිය ඊළඟට විදර්ශනා මාර්ගයට යොමු කරලා අර විදර්ශනා ඥාන પરම්පරාව ඇතිවීම නැතිවීම ආදීන් පටන් ගන්න විදර්ශනා ඥාන પરම්පරාව තමන්ගේ චිත්තසංතානය තුළ දිනු කර ගැනීමෙන් තමයි යම්කිසි අවස්ථාවක ඒවා මෝරාගී අවස්ථාවකට කෙනෙකුට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදීන් මේ අති භයානක වූ සංසාර සාගරයෙන් මිදලා උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්න. යාදලම් විසක් පොහොය දවසක බුදු පියාණන් වහන්සේට උන්වහන්සේ වදාළ ආකාරයට උතුම් ප්‍රතිපත්ති පූජාවෙන් පූදන්න බලාපොරොත්තු වෙනවා නම් මේ පින්නතුන් මෙන්න මේ විදිහට මේ සමා තුල අර කියාපු කායික වීරිය පමණක් නෙවෙයි මානසික වීරිය මේ කියාපු මේ සම්මා වායාම ඇති කරගන්න අද දින සිට උත්සාහවත් වෙන්න ඕන විශේෂ අදිෂ්ඨාන ඇති කරගන්න ඉතාමත්ම වටිනා දවස තමයි වෙසක් දවස කියන එක. ඒකට අන්නේ විදිහට කල්පනා කරගෙන දැන් මේ මෙතෙක් වේලා මේ පින්වතුන් ඉතාම තැන්පත්ව ධර්ම ශ්‍රවණය කළා. මේක තුලින් මේ මේක ධර්ම ශ්‍රවණ ආනිසංසය කියලා අපි හිතනකොට මේක අනාගතේන දෙයක් හැටියටයි හිතන්නේ. නමුත් මේ ආනිසංසය මෙතෙන්දීම බොහෝ දුරට නෙලාගෙන ඉවරයි මේ පින්වතුන් දැනගත්තේ නැතත් ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා අපේ මේ පංචේන්ද්‍රිය මේ ඉන්ද්‍රිය පහ ඇස්කන්න ආසාදී ඉන්ද්‍රිය පහෙන් නෙවෙයි නිවන් දකින්න පුළුවන් වන්නේ. නිවන් දකින්න පුළුවන් වන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය පහිනුයි. ශ්‍රද්ධාව කියන එක ඒක ඉන්ද්‍රිය தත්වයට පමුණවා ගන්න ඕන. ඉන්ද්‍රිය කියලා කියන්නේ අධිපති தත්වයකට. කාටවත් යට වෙන්නේ නැති தත්වයකට ශ්‍රද්ධාව. අශ්‍රද්ධාවට යට වෙන්නේ නැති தත්වයට ශ්‍රද්ධාවපත් කරගන්න ඕන. ඒ වගේම වීරියත් ඒ වගේම ඉන්ද්‍රිය தත්වයටපත් කරගන්න ඕන. රජ කරන්න ඕන. තමන්ගේ චිත්තසංතානයේ රජ කිරීමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඉන්ද්‍රිය කියලා කියන්නේ රජුරවන්ට. එතකොට ශ්‍රද්ධාව, වීරිය, ඒ වගේම සතිය, සිහිය. සිහියත් ඒ වගේම තියුණු කරගන්න ඕන. ඊළඟට සමාධිය, සමාධි ශක්තිය, ඊළඟට ප්‍රඥාව. ඔන්නෝවා ඉන්ද්‍රිය හැටියටත් දක්වනවා බල හැටියටත් දක්වනවා බුදු පියාණන් වහන්සේ රජකෙනෙකුට රජකම දෙන්නේ නිකන් නෙමෙයි බලය පාවිච්චි කරන්නයි. එතකොට ඒ විදිහට මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒවා යම් කිසි කෙනෙකුගේ సంతాණිය ඇති වුණා නම් ඉන්ද්‍රිය හැටියට. ඒ දැනත්තාට පුළුවන් ඒ බල පුළුවන් කාර්කමක් කියනවා Tamanට පුළුවන් ඒ බල යොදලා උතුම් නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්න. එතකොට අන්නේ සඳහා උපකාර වුණ මේ අවස්ථාවේ ආදිවර්තම ශීලයේ සමාදන් වෙලා ඊටත් වඩා වටිනා ශීලයේ සමාදන් වෙච්ච කට්ටියක් ඉන්නවා මෙතන. වටිනා බොහෝ අට සීල් සමාදන් වුණු අය. ඒ හැම දිනෙකම මේ ශීලය පදනම් කරගෙන හොඳ සිතිවිලි පරම්පරාවක් මේ අවස්ථාවේ ඇති කරගත්තා. භාවනාව කියන එක ඒ Taman පරයන්කේ හිටියත් අනිත් ආකාරයකින් හිටියත් ඒ සිත තුල සිදුවන දෙයක් එතකොට මේ ධර්ම ශ්‍රවණය තුළින් ඒ ඇතිකරගත්තු භාවනාවේ චිතිවිලි පරම්පරාවෙන් අර සද්ධා විරසක් සමාධි ප්‍රඥා හැමත් වැඩිනවා. ඒ වගේම සමහර කෙනෙකුට සමහර විට මේවා තුළින් යම්රු අවබෝධ පවා ඇති කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට කල්පනා කරලා මේ ප්‍රයක් තුළ මේ පින්නතුන් ඇති කරගත්තු මේ කුසල රාජයේ මේ ධර්ම ශ්‍රවණය ඇති කරගත්තු ධර්ම ශ්‍රවණාංශය වශයෙන් ඇති කරගත්තු මේ කුසල රාශිය ගැන හිතලා ඒ වගේම ඒ එහි ආනිසංස පක්ෂය බෙදා දෙන්න ඕන මේ ලෝකේ යම් තාත් සිටිනවා නම් විශේෂයෙන්ම තම තමන්ටම විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන මේ මේ ආනිසංසයේ පළමුවෙන්ම තමන්ටම මේ ජීවිතයේදී හැකි තාක් ඉක්මනින් මේ අතිශයන්ම දුර්ලභ බුද්ධෝත්පාද කාලයක දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා මේ සාසන පහන්න නිවෙන්න ඔන්න මෙන්න තිබෙන අවස්ථාවක් මේ අවදාන තෙල්පින්තු කිහිපෙන් යම් කිසි කෙනෙක් ආලෝකයක් ලැබුවේ නැත්නම් ඊළඟට මහා අන්ධකාරයක ගැලිලා ආයිත් ඉතින් බුද්ධාන්තර දියක් බලාගෙන සිටිනවා අන්න ඒක නිසා නුවණැති කල්පනා කරලා මෙබඳු අවස්ථාවලින් සම්පූර්ණ ප්‍රයෝජනය ගන්න ඕන. ඒ වගේම මේ රැස් කරගත් පුණ්‍ය සම්භාරය උපකාරවත් වේවා අපේ මේ නිර්වාණ ගමනට මේ ජීවිතයේදීම භාවනා වඩලා අකිතා ඉක්මනින් මේ භයානක වූ සතර අපායෙන් මිදිලා සෝවාන් තත්ත්වේ හෝ ඊටත් එහා ගිහිල්ලා උතුම් අරහත්ත්වයෙන් සියලු සතර දුක් කෙලවර කරගන්න ශක්තිය බලය උපනිශ්‍රේ සම්පත්‍ය වාසනාව ලැබේවා කියලා තම තමන් පිළිබඳවත් ප්‍රාර්ථනා කරගන්න ඕන. එහෙම ප්‍රාර්ථනා කරගෙන ඊළඟට ඒ වගේම මේ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඒ වගේම මේ ස්ථානයට අධිකෘත යම් දේවි දේවතා කෙනෙක් සිටිනවා නම් පින් බලාපොරොත්තු වෙන හැම කෙනෙක්මත් මේ අප විසින් මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය මේ වශයෙන් ඇති කරගත්තු පුණ්‍ය සම්භාරය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. තම තමන් නමින් ඇති මේ පරිලෝකියාව යම් තාඥාති වූ වෙද්ද වුණොත් ඒ වගේම අවීචයේ පටන් අකනිතා දක්වා වූ යම් තාක් සත්‍යය වූ වෙද්ද මේ නිවන කැමැති පින් කැමැති ඒ බඳු හැම කෙනෙක්ම අපේ මේ ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය මේ පුණ්‍ය ස්කන්ධය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී අකිතාකින්ම නිනු උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මේ විදිහට මේ ගාථා කියලා පින් දෙන්න සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා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 භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිත්‍යං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න